මේ පිළිබඳව කහවත්ත පොලිසිය විසින් විමර්ශනයක් සිදු කරනු ලබනවා. මේට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බියක් ඇති කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම විමර්ශනය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. විමර්ශනයේදී මෙම කාන්තාව මුලින්ම සොයා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඉන් අනතුරුව මෙම සිද්ධියට හේතුව වහවහම සොයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.